වෙනතුනි අපට අමතක වෙන නිසා පළමුවෙන්ම දැනීමක් කරන්නට තිබෙනවා මීළඟ කතා වාරයේ ඉලඹෙන්නේ පොහෝ දිනෙහි කියලා. අසලස්සක පොහෝ දිනෙහි එදාට පහේ සිට 6 දක්වා මේ කතාව පැවැත්වෙනවායි කියලා ආමුදුරන් මට මේ පිළිතුර දැනුම් දෙන්නේ. අපි පසුගිය දවසේ ශාසනය පිළිබඳ කරුණු ටිකක් සලකා බැලුවා. අද සිට මා කැමති මේ පින්නතුන්ට අප විසින් පිළිපැදිය යුතු ධර්ම මාර්ගය පිළිබඳ විස්තරයක් කරා. ඒ පිළිපැදිය යුතු ධර්ම මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ භාවේ තප්ප වැඩි යුතුයි. ඒ වැඩිම ඒ වැඩි යුතු ධර්ම වැඩිම නිසා දුක පිරිසිඳ දැනගන්න. දුක හේතුව වූ සමුදය. ඒකට කියන්නේ එය දුරු කරනවා නැති කරනවා. එසේ කළ හැකි වන්නේ සාක්ෂාත් කළ යුතු නිර්වාණය සාක්ෂාත් කිරීම නිසා. ඒ නිසා අපට පේනවා එයි මේ ආර්ය මාර්ගයේ පිළිපැදීම තමයි ආර්ය මාර්ගයේ වැඩිමී කියන්නේ. එය පූර්ව භාග ප්‍රතිපදාය උත්තර භාග ප්‍රතිපදාවයි කියලා. එහෙම නැත්නම් ලෞකික ප්‍රතිපදාවයි ලෝකෝත්තර ප්‍රතිපදාවයි කියා දෙකකට බෙදා දැක්වෙනවා. එයින් අප විසින් වැඩි යුත්තේ ඒ ලෞකික ප්‍රතිපදාව. පූර්ව භාග ප්‍රතිපදාව. ඒ పూర్ව භාග ප්‍රතිපදාව සම්පූර්ණ වූ කල පැමිණෙනුයේ උත්තර භාග ප්‍රතිපදාවයි කියන ඒ ලෝකෝත්තර ප්‍රතිපදාව. අප කාගේ බලාපොරොත්තු නිර්වාණය සාක්ෂාත් කිරීම. නිවනට පැමිණීම. නිවන් දැකීම. ඒ නිවන් දැකීම නිසා තමයි දැකීම බලාපොරොත්තු නිසා තමයි අප බෞද්ධ වුනේ. ඒ නිසා දුක පිළිබඳව අපට වෙන කරන්නට දෙයක් නැහැ. එය පිරිසිඳ දැනගන්නට ඕන. ඒ පිරිසිඳ දැන ගැනීමත් කළ හැකි වන්නේ මේ ආර්ය මාර්ගෙහි පිළිපැද. ඒ පූර්ව භාග ප්‍රතිපදා වශයෙන් පිළිපැදීමේදීමයි දුක දුකක් බව පිරිසිඳ දැනගන්න. ඒ වගේම දුක උපදවාලන හේතුව දුරු කරන්නේ මේ ආර්ය මාර්ගෙහි පිළිපැදීම නිසා. ඒ පිළිපැදීමෙන්ම මිස වෙන කිසිම විදිහකින් ඒ කරන්නට එසේ ඒ දුක්ඛ හේතුව සාමුලින්ම නැති කර දමන්නේ ආර්ය මාර්ගයෙන් වන්නේ ඒ ආර්ය මාර්ගයෙන්ම තමා නිර්වාණය නිවන සාක්ෂාත් කරයි සත්‍ය කිරිය සත්‍චිකාතබ්බ කියලා දක්වා තිබෙන සාක්ෂාත් කරනු ලබන්නේ ඒ ආර්ය මාර්ගයෙන්මයි අනේ නිසා ආර්ය මාර්ගයේ වැඩිම තමයි බෞද්ධයෙකු විසින් කළ යුතු වෙන්නේ වෙන මොකක්වත් නැහැ. ඒ ආර්ය ශ්‍රාණික මාර්ගය වැඩි. ඉතින් මේ වැඩිම පටන් ගන්නවා අප පංචශීලය සමාදන් වූතෙන් පටන්. රත්නත්‍රය සරණ යාමින් අප බලාපොරොත්තු වන්නේ ඒ ආර්ය මාර්ගයේ වඩා ඒ නිර්වාණය සාක්ෂාත් කරගන්නවා කියන මේ අදහස. ඒ ඒ අදහස ඇතිව තමයි අපි රත්නත්‍රයේ සරණ ඒ රත්නත්‍රයේ සරණ ගිය තැනස්සා එතෙන් පිට තමාගේ අභිමතාර්ථ තමාගේ පරමාර්ථය ඉටු කර ගැනීම සඳහා වූ ඒ ප්‍රතිපදාවෙහි යෙදෙන්නට ඕනේ පිළිපදින්නට ඕනේ ඒ වඩන්නට අනේ ඒ නිසා ප්‍රතිපදාව කුමක්දයි කියලා අප දැනගන්න නම් වශයෙන් නම් අප දන්නවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග අටිනුයි ඒ ප්‍රතිපදාව යුක්තවන්නේ. ඒක අප දන්නවා. එහෙත් ඒ සම්මා දිට්ඨිය ආදී කොට ඇති අංග පිළිබඳ විශේෂ දැනීමක්ද අප විසින් ලැබිය යුතුය. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය anu කුමක්දයි කෙනෙකුට නොතේරෙන්නට පුළුවන්, නොවැටහෙන්නට පුළුවන්. හරි දැකීමේ කියන එක සාමාන්‍යයෙන් සම්මා දිට්ඨිය කියන එකට සිංහලයෙන් ව්‍යවහාර කරන වචන. නමුත් ඒ කීම පමණින් කෙනෙකුට ඒ හරි දැකීම කුමක්දයි කියා වැටහෙන්නේ නැහැ. එනිසා සම්මා දිට්ඨිය පිළිබඳව අප දැනගත යුතුයි පළමුවෙන්. මා මේ පින්න තුනට මුලදී කිව්වා සංගීතනිකායේ එනවා මේ සූත්‍රයක සඳහන් වන එක්තරා පාඨයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ කුසල් වැඩි යුතුයි කියන එක. එහෙම දේශනා කොට උන්වහන්සේ හසනවා කෝචාදි කුසලානං ධම්මානං සීලංච සවිසුද්ධං විච්ඡීච උජුකා කෝචාදි කුසලානං ධම්මානං කුසල ධර්මයන්ගේ ආදිය මුල කුමක්ද සීලංච සවිසුද්ධං ඉතිත්තා පිරිසිදු වූ සීලයත් දිත්තේච උජුකා ඍජු වූ දෘෂ්ටිය එන මෙයයි. එතකොට කුසල් කියන එක ගැන කතා කරනවා නම් කුසල් තමා අප උපදවන්නේ මේ ආර්ය මාර්ගෙහි පිළිපැදීම වශයෙන්. වෙන එකක් නෙවෙයි කරන්නේ. කුසල් උපදවා ගැනීම. ආර්ය මාර්ගෙහි පිළිපදනා තැනත්තා යම් යම් අවස්ථාවකදී ඒ මාර්ගෙහි පිළිපදීද ඒ පිළිපදින පිළිපදින අවස්ථාවේදී ඒ තැනත්තා ඇති කරගන්නේ උපදවන්නේ තමා තුළ දියුණු කරන්නේ කුසල. වෙන මොනවත් කුසල්මයි තියෙන්නේ. ඒ නිසා කෝචාදි කුසලානම් ධම්මානම් කුසලයන්ගේ ආදිය කුමක්ද මුල කුමක්ද කියන පිට සීලංච සුවිසුද්ධං කියලා පිරිසිදු වූ සීලයක් දිඨීච උජුකා යනුවෙන් පිරිසිදු ඍජු වූ සම්‍යක් දෘෂ්ටියක් දැක්වෙනවා. අනේ නිසා සම්‍යක් දෘෂ්ටිය කියන එක කුසල් දහම් ඇති කර ගැනීමෙහිලා ප්‍රධානත්වය උසුලන ධර්මයක් බව එයින් අපට වැටහි. ඒ නිසා සම්මා දිට්ඨිය ගැන අප ඉගෙන ගන්නට ඕනේ. විශේෂයෙන්ම එය ආර්ය අෂ්ටාංගික මාර්ගෙහි පළමු වන අංගය නිසා. සම්මා දිට්ඨි කියනකොට සම්මා කියන එකෙන් යහපත් හොඳ කියන ඒ අදහස දෙන්නේ. දිට්ඨි කියන එකෙන් දැකීම දක්වනවා. එතකොට යහපත් දැකීම. ඒකම තමයි හරි දැකීම කියලා කියන්නේ. හරි දැකීම. එතකොට හරි දැකීමක් තිබෙන්නට නම් වැරදි දැකීමක් කියලා එකකුත් ඇතිවන්නට ඕනේ. ඔක්කොගේම තියෙන්නේ හරි දැකීමක් නම් වැරදි දැකීමක් කියලා එකක් ඇත්තේම නැත්නම් ඒක සම්මා දිට්ඨි කියලා වෙනම නම් කරන්නට උවමනා කරන්නේ නැහැ. සම්මා දිට්ඨියට ප්‍රතිවිරුද්ධ වූ මිච්ඡා දිට්ඨියකුත් තිබෙනවා ඒ නිසා සම්මා දිට්ඨිය කියන එක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වූ මිත්‍යා දෘෂ්ටිය නොවේ ඊට ඊට හාත්පසින්ම විරුද්ධ විරුද්ධ යහපත් ධර්ම තමන්ගේ සිත් සම්පූර්ණ උපදවා ගත යුතුයි. ඒ සම්මා දිට්ඨි කියන නාමයෙන් වදාළ මේ ධර්මය චෛතසික වශයෙන් උදුරා දක්වන විට පඤ්ඤා කියන නමයි ලබන්නේ. ප්‍රඥා ප්‍රඥාව අනේ ප්‍රඥාවයි සම්මා දිට්ඨිය වන්නේ ඉතින් පඤ්ඤා පජානනා විචයෝ පවිචයෝ ධම්ම විචයෝ සල්ලක්ඛනා උපලක්ඛනා පච්චූපලක්ඛනා පණ්ඩිච්ඡං කෝසල්ලං මේ පුඤ්ඤං දේ භව්‍යා චින්තා උපපරික්ඛා භූරි මේධා පරිනායිකා පතෝදු ඔයාදී වශයෙන් බුදුරජාණන් වහන්සේ ධම්ම සංගණි ප්‍රකරණෙහිදී මේ ප්‍රඥාව විස්තර කරලා තිබෙනවා නම් වශයෙන් සඳහන් කරලා තිබෙනවා අන්තිමට උන්වහන්සේ දක්වනවා සම්මා දිට්ඨි කියන මේ වචන. එතකොට සම්මා දිට්ඨි කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාවයි කියන්නේ කුමක්ද කියලා අසුවොත්. ප්‍රඥා කියන මේ වචනේ නැත්නම් පඤ්ඤා කියන වචනේ පජානාතිති පඤ්ඤා කියලා දක්වනවා. ජානාති කියලා දමී කියන අර්ථය දෙන ධනී කියන තේරුම දෙන වචනයක් ක්‍රියා ඒ ධාතුවක් ඥාන ඒක විජානාති කියා පෙන්නනවා සිත පිළිබඳව දක්වන්නේ විජානාති දැනගන්න ඒ සිතින් දැනීම විජානා සංජානාති කියා තවත් දැනීමක් තිබෙනවා ඒ සංඥාවෙන් දැනගන්න ඒකට තමයි හැඳිනීමේ කියලා කියන්නේ පජානාති කියලා කියන්නේ ප්‍රඥාවෙන් දැන ගැනීම. එතකොට මේ දැන ගැනීමම වශයෙන් ගත්තොත් තුන් ආකාරයක් සංඥාවෙන් කරන දැනීම ඒසා විශාල දැනීමක් නෙවෙයි. ඒක හුදු හැඳිනීම් මාත්‍රයක් පමණයි. විඥානනේ කියන එක ඊට වඩා ඉහළ දැනුමක්. ඒ ඒ තමයි අරමුණු ගැනීමයි කියන එකෙන් අදහස් කරන්නේ. පජානනයේ කියන එකෙන් සංඥා කියන එකෙන් අදහස් කරන්නේ ඊට වඩා සුවිශේෂ දැනීම. සුවිශේෂ දැනීමක් කියන්නේ තත්වාකාරයේ දැනීම. ඇති සැටිය දැනීම. එනිසා ප්‍රඥාව කියන මේ ධර්මය කවදාවත් අකුසල පක්ෂෙහි යෙදෙන්නේ නැtei කියන එක හොඳට මතක තබා ගන්නට ඕන. සංඥාව අකුසල පක්ෂෙහි යෙදෙනවා කුසල පක්ෂෙහි යෙදෙනවා කුසල අකුසල් නොවන අව්‍යාකෘතයි කියන ඒ පක්ෂෙහි යෙදෙනවා විඥානනය කරන ඒ විඥානය කුසල් අකුසල් විපාක ක්‍රියා කියන මේ සතර වර්ගීම යාතිහිම යෙදෙනවා පඤ්ඤා කියන ඒ පජානන කෙරෙන ප්‍රඥාව කුසල් වල යෙදෙනවා විපාකවලත් තිබෙනවා ක්‍රියා සිත්වලත් තිබෙනවා. ඔක්කොම වල නෙමෙයි මේ ප්‍රඥාව යෙදෙන සිත්වල පමණයි. එයින් පෙනෙන්නේ අකුසල් වල කවදාවත් යෙදෙන්නේ නැහැ. එයින් අප තේරුම් ගත යුතු මේ කුමක්ද? මොනම අවස්ථාවකදී කොයිතරම් දැන උගක්කම් ඇති කෙනෙකු වුවත් මොනතරම් සූක්ෂම අන්දමින් යම් අකුසල කර්මයක යෙදුනත් ඒ යෙදෙන අවස්ථාවේදී ඒ තරත්තාගේ උපදනා වූ අකුසල් සිතෙහි මේ ප්‍රඥා කියන ස්වභාවය කවදාවත් උපදින්නේ නැති. ඒ නිසා කෙනෙකු පිළිබඳව කොයි වේලාවකවත් අපට කියන්නට බෑ. ඔතරම් නුවණ තියෙන කෙනෙක් මේ විදිහේ වැරද්දක් පවක් අකුසලයක් කරයි. ඒ නුවණ තියෙන අවස්ථාවකදී කරපු එකක් නෙවෙයි ඒ අකුසලය. නුවණින් තොර වූ අවස්ථාවක. ඒ නිසා ප්‍රඥාව කියන එක කුසල පක්ෂයේ සෝබන පක්ෂයේ යෙදෙනවා මිසක අකුසල පක්ෂයේ නොයෙදෙන බව හොඳ හැටිම හිතට ගන්න. ඊළඟට මේ සම්මා දිට්ඨි නාමයෙන් ආර්ය ශ්‍රාණික මාර්ගෙහිදී දක්වන මේ සම්මාදි ඒ ප්‍රඥාව කිනම් කිනම් ආකාරයෙන් අප විසින් දත යුතුද කියන එකත් තේරුම් ගන්න. මොකද එකම ආකාරයෙන්ම නෙවෙයි මේ ප්‍රඥාව එකම ස්වභාවයකින්ම මේ ප්‍රඥාව උපදිනවා නම් එහෙමනම් කියන්නට තියෙන්නේ දුක දැන දුක දැන ගැනීම, සමුදය දුරු කිරීම ආදී වශයෙන් ඒ සතර කෘත්‍යයන්හි පමණක් යෙදෙනවායි. එහෙම නෙවෙයි. එහෙම නෙවෙයි ප්‍රඥාවෙත් තිබෙනවා. ඊට වඩා ඊට මෙහාදී ඇතිවන අවස්ථා එයින් මුල්ම අවස්ථාව හැටියට දැක්විය යුතු ප්‍රඥාව තමයි කම්මස්සගත සම්මා දිට්ඨි කියලා කියන්නේ. කම්මස්සගත සම්මා දිට්ඨි. කම්මස්සගත සම්මා දිට්ඨි කියලා කියන්නේ කර්මය සුඛීය කොට ඇති බව දැනගන්නා නුවණ. කෙනෙක් කරනු ලබන කර්මෙහි විපාකය තමන්ට විඳින්නට වෙනවා කියන මේ බව දැනගන්නා නුවණ. කම්මස්සක යාදිතං වපතේ දීජං තාදිසං හරතේ ඵලං කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං කියා දැක්වෙන පරිදි ඒ යම් යම් ආකාරයකින් වපුරන ලද්දේද ඒ ආකාරයෙන් ඵල නිලාගත යුතුවන්නේය ඒ වගේ Taman යහපත් දෙයක් කළා නම් එහි ඉෂ්ට විපාකය ලැබෙනවයි නරක දෙයක් කළා නම් එහි අනිෂ්ට විපාකය ලැබෙනවයි කියන මේ බව දැනගන්නා නුවණ කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒත් ඒ කම්මස්සගත සම්මාදිට්ඨියේ තියෙනවා උසස් පහත්කම්. උසස් පහත්කම් කියන්නේ කෙනෙකුට තිබෙන්නට පුළුවන් කම්මස්සගත සම්මාදිට්ඨිය. විනක්්‍ය පවක්්‍ය කියලා දෙකක් තිබෙනවා. කුසල් අකුසල්ය කියලා දෙකක් තිබෙනවා. ඒ කුසල් හොඳ පැත්තේ අකුසල් නරක පැත්ත. කියලා ඒ පිළිගැන්ම තියෙනවා නම් ඒක කම්මස්සගත සම්මාදිට්ඨිය ඇති බවට සාධකයක් තමයි දැනීම. එහෙත් ඒ සම්මස්සගත සම්මා දිට්ඨිය පිළිබඳව ඇති දැනුම අදකුද නැති ඍජු ශ්‍රම්‍ය දෘෂ්ටියක් වන්නට නම් ධර්මයේ පිළිබඳ දැනුමක් ඒ සම්‍යක් දෘෂ්ටිය ඇතිවන පුද්ගලයා තුල පිළෙන්නට. එහෙම නැත්නම් කාරණේ අවුල් වෙන්නට පුළුවන්. කුසලයේ අකුසලයේ කියාත් අකුසලයේ කුසලයේ කියාත් වරදවා ගැනෙන්නට පුළුවන් මත් නිසාද සමහර විට ඒ දෙක වෙන් කර ගැනීමට තරම් පුළුවන් කමක් නොලැබෙන බැරි. අනේකට ධර්මයේ පිළිබඳ හොඳ සියුම් දැනීමක් තිබෙන්නට ඕන. ඒ දැනීම ඇති කර ගන්නටද ප්‍රඥාව බොහෝම හිබහල් ඒ කම්මසකත සම්මා දිට්ඨිය මුල් කරගෙනම තමයි ඔය දික්ඨිජු කම්ම කියන එක දක්වත්. දික්ඨිජු කම්ම කියලා කියන්නේ දෘෂ්ටිය ඍජු කර ගැනීම. ප්‍රධාන වශයෙන් මේ කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒ සමහරෙක් සිටියා පිනක් පවක් කියන මේ එකක් නැත. සත්වයෙකුගේ අපිරිසිදු වීමේ පිරිසිදු වීමේ කියලා දෙයක් නැත. කෙනෙකුගේ උත්සාහයෙන් ගනු කරනු ලබන ඒ ගනු ලබන වීරියෙන් පිළිපදින ප්‍රතිපදාවෙන් මේ ඉක්මනින් දුක් කෙලවර කළ හැක්කේය කියලා එහෙම එකක් නැත. හොඳ අයත් නරක අයත් කවුරුත් ඒ નિયમિત කාලෙහි සංසාරෙහි පරිසරලා ඒ දුකෙන් නිදහස් වෙනවයි කියලා ඒ විදිහේ වැරදි දෘෂ්ටි තිබෙනවා. අන්න එහෙම දෘෂ්ටි නියත මිත්‍යා දෘෂ්ටි. නියත මිත්‍යා දෘෂ්ටි. ඒ අය තමයි කියන්නේ දන් දීමෙන් ඵලයක් විපාකයක් නැත. එතකොට ඒ වගේ සීල් රැකීමෙන් ඔය ආදී වශයෙන් කරන හොඳ වැඩවලින් නැති හොඳ විපාකයක් ඵලයක් නැත. ඒ වගේම නරකේ කියා කරන දේවලින් නැතිවන එහෙම අනාගතයේදී සිදුවන ඊට පසු જાතියකදී සිදුවන එහෙම අනිෂ්ට විපාක කියලා දෙයක් නැත. කියලා එහෙම උගන්වන ගැඹීම් තිබෙනවා. ඒ ඔක්කොම නාස්තික දෘෂ්ටියට වැටෙනවා. දැන් නත්ති දින්නම් නත්ති ඊට්ටන් නත්ති උතන් නත්ති සුඛත දුක්ඛතානං කම්මානං කලම් විපාකෝ නත්ති ආයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති සත්තා උපපාතිකා නත්ති මාතා නත්ති පිතා නත්ති ලෝකේ සමන බ්‍රහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති යා දැක්වෙන තේ දසවස්තුක විත්‍යා දෘෂ්ටියක් තිබෙනවා එහෙම ආරකේ දැන් ඊට ප්‍රතිවිරුද්ධ කම්මස්සගත සම්මාදිට්ඨිය දැක්වීමේදී කියනවා අත්ති දින්නම් අත්ති යිට්ඨං අත්ති හුතං අත්ති සුගත දුක්ඛතානං කම්මානං කලං විපාක අත්ති අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අත්ති සත්තා උපපාතික අත්ති මාතා අත්ති පිතා අත්ති ලෝකේ සමනබ්බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මාපටිපන්නා මේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයන් අභිඥා සච්චිකත්වා පවේති. මේ විදිහට දැක්වෙන දසවස්තුක සම්‍යක් දෘෂ්ටියක් තිබෙනවා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට ප්‍රතිවිරුද්ධ දසවස්තුක සම්‍යක් දෘෂ්ටියක් තිබෙනවා. අනේ දසවස්තුක සම්‍යක් දෘෂ්ටිය මේ කම්මස්සගත සම්මාදිට්ඨියයි ඇතුළත් වෙනවා. කම්මස්සගත සම්මාදිට්ඨිය. එතකොට කම්මස්සගත සම්මාදිට්ඨියෙහි යම් කිසි කෙනෙකු නොපිහිටන්නේ නම් ඒ තැනත්තාට පින්යයි කියලා කොටසක් කරගන්නට ලැබෙන්නේ නැහැ. පින් කරගන්නට නම් ඒ තැනත්තා ඒ දසවස්තුක සම්‍යක් දෘෂ්ටිය කියන ඒ කම්මස්සගත සම්‍යක් දෘෂ්ටිය ඇති කෙනෙක් වෙන්නට ඕන. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටියත් සමග කුසල් සිතක් කුසල ධර්මයක් උපදින්නේ නැහැ. කුසලයෝ මිත්‍යා දෘෂ්ටිය එක්ක එකට උපදනා ධර්ම නෙවෙයි. එනිසා කම්මස්සගත සම්මා දිට්ඨිය කුසල කියන වචනයක් තෝරලා තියෙන්නේ ඒ නිසායි කෝසල්ලම් කෝසල්ල කියලා ප්‍රඥාවට නම. ඒ ඒ කෝසල්ලෙන් ගනු ලබන ධර්මවලට කුසල් කියනවායි කියලා ඒක තේරුමක්. එයින් පෙනෙන්නේ නුවණිනුයි මේක කරගත හැකි වන්නේ. එහෙම කිව්වම හැම කුසල් සිතේම නුවණ යෙදෙනවයි කියලා ගත යුතු නැහැ. මොන නොයදෙන කුසල් සිතුත් තිබෙනවා. එහෙත් කම්මස්සගත සම්මාදිට්ඨියයි කියන මේ නුවණ නුවණ අකුසලයෙන් වැළකීමටත් කුසලයේ යෙදීමටත් අවශ්‍ය වන එක. ඒ නිසාම සඳහන් වෙනවා ලෝකෙහි යම්තාක් යම්තාක් දෙනක් ලෝකයේ තියෙන සැප සම්පත් වෙනානේ. සක්‍රාදී සක්‍ර භ්‍රඥාදී ඒබඳු සම්පත් පිළිදෙන. ඒ සම්පත්. එවැගේම සාසනික වශයෙන් සැලකෙන විට සෝවාන්, සකදාගාමි, අනාගාමි, රහත් පසේ බුද්ධ එහෙම නැත්නම් ලෞතර කියන මේ தත්වයන් පැමිණිය හැකි වන්නේද කම්මස්සගත සම්මා දිට්ඨියෙහි පිහිටි කෙනෙකුන්ට ඒක. කම්මස්සගත සම්මා දිට්ඨිය නැත්නම් ඒ தත්වේ ලැබෙන්නේ ඒ නිසා කම්මස්සගත සම්මා දිට්ඨිය ලැහැල්ලු කොට ලඝු කොට සැලකිය යුතු එකක් නෙවෙයි. එයද ඊටාම උසස් ප්‍රඥාවක් හැටියට සැලකිය යුතුයි. ඊට වඩා උසස් ඒවා තිබෙනවා. නමුත් මේ නැතුව එහාට යන්නට බෑ. මෙය තමයි මුල ප්‍රඥාව පිළිබඳව සැලකෙන විට මුල් අවස්ථාව ඒක. කම්මස්සගත සම්මා දිට්ඨිය. ඒ නිසා කම්මස්සගත සම්මාදිට්ඨිය පිළිබඳවත් අපට පිළිෙන්නට ඕනේ පිරිසිදු දැනීමක්. පිරිසිදු දැනීම. ඒකට ඒ පිරිසිදු දැනීමක් ඇති කරගන්නට නම් ධර්මඥානයක් උපදවා ගන්නට ඕනේ. ඒ ධර්මඥානයක් උපදවා ගන්නට ඕනේ කියන අවස්ථාවේදී තමයි අපට කියන්නට වන්නේ. අභිධර්මය වැනි ඒ ධර්ම ඉගෙන ගන්නට ඕනේ කියලා චිත්ත චෛතසික ඒ විභාගය හරි හැටියට දැනගන්න. සමහරෙක් නම් මට අදත් අහන්නට ලැබුණ කතාවක් තමයි කියනවලු සමහර විටක දේශනාවලදී සූත්‍ර පිටකයේ දැක්වෙන්නේ ධර්මය ධර්මය දැක්වෙනවා ඒක හරියට ඒ ධර්මය බෝතලයක තිබෙන ඖෂධය වගේ. එහි මතු පිට තියෙන ලේබලය වගේ අභිධර්මය. මම ඒ මට කියපු කෙනාට කිව්වා සූත්‍ර පිටකෙහි තියෙන ඒ සූත්‍ර ධර්ම දෙහෙත තමයි. ඒ ඒ ඖෂධ වර්ග සංයෝග කොට එක එක්කෙනාගේ ලෙඩේට ගැළපෙන පරිදි පිළියෙල කරන ලද බෙහෙත එය තමයි. එහෙත් ඒ වෛද්‍යවරයා දැනගත්ත වෛද්‍ය ශාස්ත්‍රය තමයි අභිධර්ම. අභිධර්මයයි ශාස්ත්‍රය. ඒ ශාස්ත්‍රයේ දත් කෙනෙකු විසින් ඒ ඒ රෝගයට රෝග ව්‍යපසමනය සඳහා නියම කරනු ලබන ඖෂධය තමයි සූත්‍ර පිටකෙහි එන ඒ ඒ සූත්‍ර. මා කිව්වා අන්න එහෙම හිතාගන්න. එහෙම නැත්නම් මොකද වන්නේ? සූත්‍ර පිටකෙහි තිබෙන සූත්‍ර පමණක් දැනගත්තොත් අභිධර්ම ඥානය නැතුව ඒ තැනත්තාගේ ධර්මඥානය ධර්මයේ පිළිබඳ දැනුම බෙහෙත් සීක්තු කියවා වෙද කෙනෙක් වුණු වෛද්‍යවරයෙක් වුණු වට්ටෝරු වෙදෙකුගේ තත්ත්වය. වට්ටෝරු වෙදෙක්ගේ තත්ත්වය. අනේ නිසා මොකද අභිධර්මය ගැන යමෙක් ඒ විදිහට කියනවා නම් එයින් එතරත්තා මේ පහර දෙන්නේ අභිධර්මයේ ඉගෙන ගන්න අයට උගන්වන අයට නෙවෙයි. බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ. ජිනචක්කේ පහාරං දේති කියලා කියන්නේ. ඒ වගේ මේ මේ මතමතාන්තර පිළිබඳව කතා කිරීම නුසුදුසු නමුත් මේ ස්ථානයට තැනට ආපු නිසයි මා කිව්වේ පිරිසිදු ධර්ම ඥානයක් ඇති කර ගැනීම සඳහා නම් කෙනෙක් අභිධර්මයේ දැනගන්නට ඕන එිනු සිත පිළිබඳවයි චෛතසික පිළිබඳවයි අවශ්‍යයෙන්ම දැනගන්නට උවමනා කරනවා කුසල් අකුසල් කියන මේ ભેදය පිළිබඳව පිරිසුදු දැනුමක් ඇති කර ගැනීම. ඒ නිසා ධර්ම ඥානය උපදවා ගන්නත් කැමති හැම පින්වතෙකු විසින්ම අභිධර්මයේ පිළිබඳ විශේෂ විශේෂ සැලකිල්ලක් දක්වන්නට ඕන. විශේෂ සැලකිල්ල. කුසල් අකුසල් දෙක වෙන කොහේද හරි හැටියට වෙන් කරලා දක්වා තිබෙන්නේ. මේක අකුසල් වන්නේ මක් නිසාද මේ අකුසල් වන්නේ මක් නිසාද කියලා කාහටද හරි හැටියට කිය හැකේ ඒ ධර්ම පිළිබඳ ඉගෙනීමක් නොලබා. ඒ නිසා ඒ දැනගන්නට ඕන Taman ධර්මඥානයක් ඒ කුසල් අකුසල් කියන මේ බෙහෙදය හරි හැටියට දැනගෙන අකුසලයෙන් වැළකී කුසලෙහි යෙදෙන්න. හරි හැටියට යෙදෙන්න. ඒ ධර්මඥානය කෙනෙක් උපදවා ගන්නට ඕන. එයද සම්‍යක් දෘෂ්ටිය පිරිසුදු වීමට දෘෂ්ටිය ඍජු වීමට හේතු වන කරුණක්. කොට සම්‍යක් දෘෂ්ටිය පිරිසුදු වීමට ඇදකුඩ හැරීමට හේතු වෙනවා. ඉතින් මේ කම්මස්සගත සම්මාදිට්ඨිය සාමාන්‍යයෙන් සැලකමු කම්මස්සගත සම්මාදිට්ඨිය කෙනෙකුට ඇතනම් ඒ තනත්තා පුළුවන් උත්සාහ දරනවා අකුසලයෙන් වළකින්නට කුසලෙහි යෙදෙන්නට මක්නිසාද අකුසලයෙන් නරක විපාකත් කුසලයෙන් හොඳ විපාකත් ලැබෙන බව ඒ තනත්තා පිළිගන්න එහි. එහෙම දෘෂ්ටියක් නැත්නම් ඒ තනත්තා කුසල් අකුසල් කියන මේ දෙක පිළිබඳ විශ්වාසයක් කරන්නේ නැහැ. ඒ නිසා Tamanta අභිමත තමා කැමැතිවන තමාට ඒ අවස්ථාවලදී ආස්වාදයක් දනවන ඒ ඒ දේවල ඒ ක්‍රියාවල ඒ ඒ වැඩවල යෙදෙනවා මිස මේ පිළිබඳ අපේක්ෂාවක් ඇති කරගන්නේ නැහැ. ඒ නිසා යම්තාක් දාන පාරමිතා පිළිවෙද සීල පාරමිතා ආදී වශයෙන් තියෙන ඒ දස පාරමිතා පිළිවෙය කම්මස්සකට සම්මාදිට්ඨියෙහි පිහිටායි ඒකලේ. එහෙම නැතුව කළාය නැහැ. ඒ විදිහට ඒ අනුස්කාරයෙන් සිතා ගන්නට ඕන. ඒ කම්මසගත සබ්බාදිට්ඨියේ නොපිහිටා කෙනෙකු මොනම විදිහේ හෝ සම්පතක් ලබන්නේ නැති. ඊළඟට ඊට වඩා උසස්. දැන් ශාසනයේ ඉගැන්වෙන කම්මස්සගත සම්මාදිට්ඨියයි වෙනත් දෘෂ්ටිවල උගන්වන කම්මස්සගත සම්මාදිට්ඨියයි එක සමානම නොවේ. බොහොම වෙනස්කම් තිබෙනවා. සමහර කෙනෙක් උගන්වන්නට පුළුවන් දෙවියන් අදහන සර්ව බලධාරී කෙනෙකු පිළිගන්නා එහෙම අය සිටියා ඉස්සරත් සිටියා දැන් සිටිනවා. ඒ දෙවියන්ට පුද පූජා වශයෙන් සතුන් මරා බිලි දීම කියන මෙයින්ද කෙනෙක් පින් සිදු කරගන්නවයි. ඒක සම්මාසගත සම්මාදිට්ඨිය නෙවෙයි. ඒක බලවත් වූ මිත්‍යා දෘෂ්ටි. බලවත් වූ මිත්‍යා දෘෂ්ටියක්. ඒ මිත්‍යා දෘෂ්ටියේ නිසා සිදු කරනු ලබන අකුසල කර්මයි. ඔවුන් කරන්නේ. නැත්නම් කෙනෙක් කියන්නට බැරි නෑ ඒකත් කම්මස්සගත සම්මාදිට්ඨියයි කියලා. එතන තියෙන මිත්‍යා දෘෂ්ටි. එහෙම නෙවෙයි පින් කුසල් අකුසල් මේ දෙක පිළිබඳ. හරි දැකීමකුයි කම්මස්සගත සම්මාදිට්ඨිය කියන්නේ. බෞද්ධයෙකු ඒක ලබනවයි කියන එක බෞද්ධයෙකුට ඇතේ කියන එක තරම් පුදුමයට කරුණක් නම් නොවේ. පුදුමයට කරුණක් නොවේ. මත් නිසාද බෞද්ධයෙකු වුවහොත් ඒතනත්තා කම්මසක සම්මාදිට්ඨිය පිළිගන්නට ඕන. එහෙම නොපිළිගන්නා කෙනෙකුට කොහොමදවත් බෑ බෞද්ධයෙකු වන්නට. මත් නිසාද බෞද්ධයයි කියන්නේ බුදුරජාණන් වහන්සේ තම ශාස්ත්‍රීය හැටියට පිළිගන්න තැනැත්තා. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රීය හැටියට පිළිගන්නා තැනැත්තා උන්වහන්සේගේ ධර්මයේද පිළිගන්නවා. ඒ වගේම උන්වහන්සේගේ ධර්මයට අනුව පිළිපැද ඒ ආර්ය මාර්ග ඵලයන්ට පැමිණි අෂ්ටාර්ය පුද්ගල මහා සංඝයාද පිළිගන්නවා. ඉතින් එහෙම එක්කෙනාට කම්මස්සගත සම්මාදිට්ඨිය තිබෙනවයි කියන එක 아무තෙන් කිව යුතු නෑ තිබෙන්නටම ඕන. එහෙම නැත්නම් ඒ තමයි බෞද්ධයෙකු නෙවෙයි. එක ජීවිතයකදී කරන ලද වැඩ කොටසක් නිසා ලෞතර බුද්ධත්වය ලබාගත්තයි කියලා කවුරු හරි පිළිගන්නවා නම් ඒක මෝඩකම. එක ජීවිතයකදී ඒ ඒ తত্ত্বය ඇති කර ගැනීමට පොහොනා සියලුම ගුණ ධර්ම දියුණු කළයි කියලා කියන්නට බෑ. ඒ නිසාම තමයි සාරා සංඛ්‍ය, අථා සංඛ්‍ය, සොලසා සංඛ්‍ය කියන ඒ කල්ප ලක්ෂ ගණන. පාරමිතා පුරන්නට ඕනේ කියලා කියන්නේ. ඒ පාරමිතා පුරන්නේද කම්මස්සගත සම්මාදිට්ඨිය පිහිටා. ඒ බෞද්ධයෙකු ලැබිය යුතු ඇති කරගත යුතු සම්‍යක් දෘෂ්ටිය ඔයිට වඩා උසස් එකක්. මේ නැතුව බෑ මේ මුල ඉන් එහා තියෙන තව සම්මා සම්‍යක් දෘෂ්ටියක්. ඒකට කියන්නේ සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය. සත්‍යානුලෝමික සම්මා. මා කලින් සඳහන් කළ ඒ දුක දුක ඇතිවීමේ හේතුවත් නිවනත් නිවනට මඟක් කියන මේ චතුරාර්ය සත්‍යය තමයි එතන සත්‍ය කියන එකෙන් අදහස් කරන්නේ. ඒ සත්‍යයන් අවබෝධ කිරීමට තුඩු දී පවත්නා නැත්නම් මේ සත්‍යාවබෝධය කරන චතුසත්‍ය සම්මා දිට්ඨියට උපකාර වෙන සම්‍යක් දෘෂ්ටිය තමයි සත්‍යානුලෝමික ඔනේ පිටුවහල උපකාරය අන්න එහෙම උපකාර කරන සම්‍යක් දෘෂ්ටියට කියනවා සත්‍යානුලෝමික සම්මා දිට්ඨි ඒ සත්‍යානුලෝමික සම්මා දිට්ඨිය කියන්නේ වෙන එකක් නෙවෙයි විදර්ශනා ඥානයි විදර්ශනා ඥාන සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒ විදර්ශනා ඥානය උපදවා ගන්නා තැනත්තා. මුලින්ම ඇති කර ගනු ලබන විදර්ශනා ඥානය විදර්ශනා නුවණ කාහට හැම දිනාටම පෙනෙන අයුරු නෙවෙයි ඊට වඩා විශේෂ දර්ශනයක් වශයෙන් ලබන දැකීම තමයි නාම රූප වශයෙන් වෙන් කරගන්නේ. නාම රූප පරිච්ඡේද ඥානය ලක්ෂණවත පච්චපට්ඨාන පදත්තාන වශයෙන් නාම රූප පරිග්ගහෝ ditthi visuddhi නාම යනුවෙන් ditthi visuddhiය ලෙස අභිධර්මාර්ථ සංග්‍රහයෙහි ඔය පාඨයෙන් දක්වා තිබෙන්නේ අනේ නාම රූප පරිච්ඡේද ඥාන නාම රූප වශයෙන් වෙන් කර ගැනීම. එතකොට නාම රූප වශයෙන් වෙන් කර ගැනීම කියන්නේ මේ ස්කන්ධ පංචකය වෙන් කර ගැනීම ස්කන්ධ පංචකයක් හැටියට. පංචස්කන්ධයක් හැටියට වෙන් කර ගැනීම. ඒ වෙන් කරගන්නේ කපලා කොටලා යම්කිසි ආයුධයක් පාවිච්චි කරලා නෙමෙයි. ඒබඳු ආයුධයක් පාවිච්චි කරලා උමනානම් වෙන් කරන්නට පුළුවන් මේ භවයක් පමණ වූ මේ ශරීරය කැබලි වලට කපලා කොහොමද සිතයි චෛතසිකයි වෙන් කරන්නේ? එහෙම කරන්නේ. නමුත් එහෙම කැබලි කරලා වෙන් කරලා කරන්නටත් ආයුධයක් තිබෙනවා. ඒ ආයුධය පඤ්ඤායුධය. ප්‍රඥා නැමැති ආයුධය. අනේ ප්‍රඥාව නැමැති සැතින් නැත්නම් ප්‍රඥාව නැමැති ආයුධය පාවිච්චි කොට මේ එකත්වයේ සලකාගෙන සිටින සත්වයේකයි පුද්ගලයේකයි මමයයි සලකාගෙන සිටින මේ ස්කන්ධ පංචකය ඒ ස්කන්ධයන්ගේ වශයෙන් ඒ ස්කන්ධයන් යම් යම් ධර්ම සමුදායකින් යුක්ත නම් ඒ ධර්මයන්ගේ වශයෙන් වෙන් කරලා පිරිසිඳීම තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියන එකෙන් කරන්නේ. ඒකට ඒකට යොදා ගන්න ආයුධය කුමක්ද? නුවණ නැමැති ආයුධ. ප්‍රඥාව නැමැති ආයුධ. අනේ ඒ ප්‍රඥාවෙන් වෙන් කර. එතකොට එකක් එයි කියලා කලින් සලකා ගත්තත් මේ විදර්ශනා නුවණ උපදවා ගැනීම නිසා ඒ තනත්තාට දැන් පිළිනවා ඒ නුවණට පිළිනවා ඉතින් නුවණට පේන කොට අප කියන්නේ ඒ පුද්ගලයාට පේනවයි කියලානේ ලෝක ව්‍යවහාර වශයෙන් ඒ නුවණින් දකිනවා එක්කෙනෙක් පුද්ගලයෙක් සත්වයෙක් කියන්නට මෙහි දෙයක් නැත. ඇත්තේ ඒ හේතුන් නිසා උපදනා නාම රූප ධර්ම පරම්පරාව ඇති වෙන නැති වෙන ස්වභාවයෙන් යුක්ත ඒතකොට නාම රූපයන්ගේ වශයෙන් පිරිසිඳ ගැනීම තමයි ditthi visuddhi කියලා කියන්නේ. නාම රූප පරිච්ඡේද ඥාන. ඉතින් ඒකට කියනවා ditthi visuddhi කියලා. එතකොට විසුද්ධි කියන්නේ ඉතාම පිරිසුදුයි කියන තේරුමක් නේ විසුද්ධි කියන එකේ තිබෙන්නේ. විසුද්ධි. එතකොට ditthිය පිළිබඳ වූ විසුද්ධියක් එතන. එතකොට කලින් තිබුණා නම් කලින් තිබුණු දෘෂ්ටිය අපිරිසුදු දෘෂ්ටියක්. අපිරිසුදු දෘෂ්ටියක් ඒ නිසාම ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒ මිත්‍යා දෘෂ්ටිය කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ ආත්මයක්ය කියලා ගන්නා වැරදි දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය පිරිසිදු වෙන අවස්ථාව. ඒ කියන්නේ ඒ දෘෂ්ටියම පිරිසිදු කරන්නට බෑ. ඒක වැරදි දෘෂ්ටියක්. ඒක දුරුකොට පිරිසිදු දෘෂ්ටියක් ඇති කර ගැනීමයි මේ ditthi visuddhiyen අපේක්ෂා කරන්නේ. ඒකට ඒ පිරිසිදු දෘෂ්ටිය කොහොමද දක්වන්නේ? නාම රූප පරිච්ඡේද ඥානයි. එතකොට සත්වයකයි පුද්ගලයෙකයි කියා කලින් තමා සිතාගෙන සිටි තමා පිළිබඳවත් ඒ වගේම අන්‍යයන් පිළිබඳවත් ඇත්තක් දකිනවා මේ තැනැත්තා ඇත්තක් දකිනවා මොකක්ද දකින ඇත්ත පුද්ගලයෙක් කියන්නට දෙයක් මෙහි නෑ ඇත්තේ නාම යෝහා රූපය එහෙම නැත්නම් රූපාදී ස්කන්ධ පහ ඒ තමයි ditthi visuddhiye විදර්ශනාව ආරම්භ කොට ඒ ඒ මාර්ගයේ පිළිපදින තැනත්තාට පළමුවෙන්ම ඇතිවන නුවණ ditthi visuddhi. ඉතින් මේ ditthi visuddhiයට භාජන වෙන ditthi visuddhiයේ අරමුණ වෙන ඒ නාම රූප ධර්ම ඒ ස්කන්ධ පංචකය අහේතුකව අප්‍රත්‍යව පහළ වූවක්වත් එහෙම නැත්නම් විෂම හේතුවක් නිසා හටගත් ඒවාවත් එහෙම නෙවෙයි. දැන් අහේතුකව අප්‍රත්‍යව කියලා කියන්නේ කිසිම මේ ඇතිවීමට කිසිම හේතුවක් කිසිම ප්‍රත්‍යක් නැහැ. ඉබේම හටගත්තයි. එහෙම එකකුත් නෙවෙයි. විෂම හේතුය කියන්නේ සර්ව බලධාරියෙකු, දෙවියෙකු, බ්‍රහ්මියෙකු, ඊශ්වරයෙකු විසින් මවන ලද්දක් කියලා වැරදි හේතුවක් දැක්වීම විෂම හේතු. එහෙම එකකින් එහෙම එකකින් ඇති වූවක්ද නොවේ. එහෙනම් මේ ස්කන්ධ යම් ඇතිවීමට හේතු වන, ප්‍රත්‍ය වන, උපකාර වන ධර්ම තිබෙනවා. ඒ වාටයි ප්‍රත්‍යය කියලා කියන්නේ. ප්‍රත්‍යයයි. ඒ ප්‍රත්‍යයන් සහිත වූ නාම රූප පිරිසිඳ ගන්නට ඕනේ. ප්‍රත්‍යයන් සහිත නාම රූප. ඒ ඒ ප්‍රත්‍යයන් නිසයි මේවා හටගන්නේ. අනේ ඒ නාම රූප පිරිසිඳගෙන ඒ ප්‍රත්‍යයන්ගේ වශයෙන් දැකීම මේ මේ ප්‍රත්‍යයන් නිසා මේ මේ උපකාරක ධර්ම නිසා මේ මේ ධර්ම ඇතිවීමට මේ මේ ධර්මයන්ගේ උපකාරය ලැබීම නිසායි මේවා හටගත්තේ. කියා දක්නා වූ ඒ නුවණ තමයි පෙන්වන්නේ කාංකා විතරණ විසුද්ධිය කියලා. සංඛා විතරනේ. එයද මේ සත්‍යානුලෝමික ඥානය කියන ගොඩටයි වැටෙන්නේ. නැත්නම් සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය. තේසමේවච නාම රූපානං පච්චය පරිග්ගහෝ සංඛා විතරණ විසුද්ධි නාම. ඒ දිට්ඨි විසුද්ධියේදී වෙන් කරගනු ලැබූ නාම රූප ධර්මයන්ගේ ප්‍රත්‍ය ධර්මයන් දැකීම සංඛා විතරණ විසුද්ධි නාම සංඛා විතරණ විසුද්ධිය නම්. එතකොට මේ ප්‍රත්‍ය ධර්ම දැකීමෙන් කුමක්ද සිදුවන්නේ? සංඛා විතරණ. සංඛා කියලා කියේ කාංක්ෂාවන් සැක. සැක විතරණ කියලා කියන්නේ සැක ඉක්මවන. සැක දුරු කරගන්න. සැකය නැති කරගන්න. එතකොට සැකය නැති කර ගැනීමේ අවස්ථාව ඒ විසුද්ධිය ඒ නුවණ සංඛා විතරණ විසුද්ධිය කියන්නේ නාම රූප ධර්මයන් ගේ ප්‍රත්‍යයන් දැකීම නිසායි ඒකවත්. එතකොට කේ තැනත්තාට අතීත භව පිළිබඳවත් අනාගත භවයන් පිළිබඳවත් වර්තමාන භවය පිළිබඳවත් යම්තරම් සැක තිබුණා නම් ඒ සැක සියල්ලම පසින්දෙනවා. ඒ සැක සියල්ලම විසඳෙනවා. ඒ සැක දුරු වෙනවා. ඒ නිසා ඒකට කාංකා විතරණ සුද්ධිය අහෝසින් කෝ අහං අතීත මද්ධානං නනුකෝ අහෝසින් අහං අතීත මද්ධානං කින්නකෝ අහෝසින් අහං අතීත මද්ධානං කතන්කෝ අහෝසින් අහං අතීත මද්ධානං ඔයාදි වශයෙන් ඒ අතීත භවය පිළිබඳ අනාගත භවය පිළිබඳ වර්තමාන භවය පිළිබඳ ඇතිවන සැක දක්වලා තිබෙනවා සොළොස් වැදෑරුම් කියන සලොස් වැදෑරුම් වූ සැකයක. අන්න ඒ සැකය දුරු වෙනවා මේ කාංකා විතරණ විසුද්ධියේ කියන විදර්ශනා ඥානයාගේ දියුණු වීම හේතුවට. විදර්ශනා විදර්ශනා ඥානයේ දියුණු අවස්ථාවක් මේ කාංකා විතරණ විසුද්ධිය කියන්නේ. ඒත් ඉහළම විදර්ශනාවක් නෙවේ. නමුත් මේ අවස්ථාව වෙන විට ඒතනත්තාගේ සැක දුරු වෙනවා. ඔහුට නිසකයි මේ මේ හේතුන් නිසා මේ මේ ආත්ම භාව සංඛ්‍යාත ස්කන්ධ පංචකය ලැබුණේ පවත් මෙලෙසම තමයි මීට පෙර ආත්ම භාවයන්හිදී ඒ ස්කන්ධයෝ පැවතුනේ ඒ ස්කන්ධයන්ගේ ඇතිවීමට හේතු වන ධර්ම නැතිකලේ නැත්නම් අනාගතයේද සිදුවන්නේ මේමයි මේ විදිහට ඒ නිසා අතීත වර්තමාන අනාගත කියන මේ භවත්‍රයම පිළිබඳව කිසිදු සැකක් ඉතිරි වන්නේ නැහැ. ඒ නිසායි ඒකට කියන්නේ සංඛා විතරණ විසුද්ධි. ඒ අවස්ථාව දක්වා නුවණ දියුණු කරගත්ත තැනත්තා මේ බුද්ධ ශාසනයෙන් ලබන ලද ප්‍රතිෂ්ඨාව ඇත්තකයි කියා තිබෙනවා. බුද්ධ ශාසනයේ ලද්ද පතිට්ඨෝ නියත ගතිකෝ චුල්ලසෝතාපන්නෝ නාම කියලා ඒතනස්තාව දක්වනවා විසුද්ධි මාර්ගයේ බුද්ධ ශාසනයෙන් ලබන ලද ප්‍රතිෂ්ඨාව ඇත්තේ ලද්දස්සාසෝ කියලා ලද්දස්සාසෝ කියලා කියන්නේ ලබන ලද අස්වැසිල්ල ඇත්තේ දැන් කෙනෙකුට අස්වැසිල්ලක් ඇතිව නෙවෙයි සිටින්නේ සාමාන්‍ය ලෝකයා අස්වැසිල්ලක් ඇතිව නෙවෙයි සිටින්නේ අප දන්නේ නැහැ අපගේ අනාගතය කෙබඳුදැයි දන්නේ නැහැ. මේ ජීවිතය පිළිබඳ අනාගතයම නෙවෙයි. ඒක නම් අපි කොහොමද දන්නේ නැහැ. ඊළඟ අනාගත භවය පිළිබඳ කොහොමද දන්නේ? මොකද්ද කියත හැකි? අපි දෙව්ලොව යනවායි කියලා කාටද කියත හැකි? එහෙම කියන්නට පුළුවන් සෝවාන් කෙනෙකු. එහෙම නැත්නම් මෙන්න මේ විදිහේ ඒ බුද්ධ ශාසනයෙන් ලබන ලද ඒ අෂ්ට සිල් ඇති කෙනෙක් නම් සංඛා විතරම විසුද්ධිය උපදවා ගත්ත කෙනෙක් නම් එතනත්තාට කිය හැකි මීළඟ જાතියේ මම අපායට යන්නේ නැත්තේ එහෙම කියේ මීළඟ જાතිය. ඊට එහා නෙවෙයි මීළඟ જાතිය. එහෙම නැතුව කාටවත් බෑ කියන්න. මොනතරම් හොඳ සිටියම් අපායට යන්න ඉඩ තිබෙනවා. මේ පිනතුන් දන්නවා අර හාමුදුරුවෝ නමක් ගැන සඳහන් ගන්න බොහෝම හොඳට සීල් රැක්ක. හොඳ භ්‍රමචාරී හොඳ ජීවිතයක් ගත කළා. එහෙත් මරණාසන්න අවස්ථාවේදී මේ Tamanට ලැබී තිබුණු වස්ත්‍රයක් සිවුරු කරගෙන අඳින්නට බැරි වුණා. ඒ නිසා ඒ කෙරෙහි ඇති කරගත්ත ආසාව හේතු කොටගෙන උපන්නයි කියනවනේ ඉනිකුණෙක් කියලා. ඒ වස්ත්‍රේ අනේ විදිහේ தත්වයකට කෙනෙකු වැටෙන්නට ඉඩ තිබෙනවා. එහෙම தත්වයකට වැටෙන්නේ නැහැ. මේ විදිහේ විසුද්ධි සම්පාදනය කරගත්ත කෙනෙක් නම්. එදෙන් එහෙම අස්වැසිල්ලක් තියෙනවා නම් ඊළඟ භවයක් තියෙනවා. ඊළඟ භවය පිළිබඳ එහෙම නියත බවක් අපායට යන්නේ නැtei කියන මේ නියත බවක් කාහට හරි තියෙනවා නම් ඒක නැත්තා මහත් සනසිල්ලක් නේ ලබන්නේ මහත් සනසිල්ල. තවදුරටත් Tamanට පුළුවන් ඊළඟ භවයේදී පමණක් නෙවෙයි කවදාවත් අපායට නොයන තත්ත්වයේ ඇති කරගන්නට තමාම උත්සුක වෙනවනේ උත්සාහ කරනවනේ ඒ විදිහේ තත්ත්වයකට Tamanට පැමිණෙන්නට පුළුවන් වුණා නම් ඒ නිසා බුද්ධ ශාසනයේ ලබ්ධස්සාසෝ ලබ්ධ පතිත්ථෝක. එයාට පෙනෙන එයා ගැන දක්වන චුල්ලසෝතාපන්න. චුල්ලසෝතාපන්නෝ කියන්නේ සෝතාපන්නෝ කියන්නේ සෝවාන් වූ පුද්ගලයා. චුල්ලසෝතාපන්නෝ කියන්නේ තාම සෝවාන් වුණේ නැහැ. නමුත් සෝවාන් වන්නට කිට්ටු කෙනෙක්. කිට්ටු කෙනෙක්. අන්න ඒ අදහසින් මේ චුල්ලසෝතාපන්න නියත ගතිය. එහෙම නියත ගතිය, ගතිය නියත ගති නියත පුද්ගලයෙකු වන්නට ඊළඟ භවයේ. කුමක්ද Tamanට උපකාර වන්නේ? මේ විදර්ශනා ඥානය. විදර්ශනා ඥානය මේ සත්‍යාලෝකික සම්මා දිට්ඨි කියන මේ කොටසට ඇතුළත් කොට අප මේ විස්තර කරන. මේ විදර්ශනා ඥානයයි Tamanට අනාගත භවයේ මේ ළඟ භවය සුගතිය බව නියත කරන අපාය නොවන බව නියත කරන ධර්මය වන්නේ ඒක කරන්නේ එහෙනම් ප්‍රඥාවෙන් ප්‍රඥාවෙන් නියත කරනවා. ඊළඟට තව දුරටත් දියුණු කරන්නට ඕනේ. ඒ නාම රූප ධර්මයන්ගේ හේතුන් ප්‍රත්‍යයන් දැකීම නිසා සංඛා විතරණ විසුද්ධිය ඇති කරගෙන විදර්ශනා නුවණ දියුණු කරගත්තා. තව දුරට දියුණු කරන තැනත්තා මේ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය දුක ඒවා ඇතිවීම නැතිවීම මතකින් තවදුරටත් විදර්ශනා භාවනාව කරගෙන යන විට ඊළඟට එන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ. මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන අවස්ථාව වෙන විට මේ තනත්තාගේ විදර්ශනා නුවණ දියුණු වෙලා දියුණු වෙලා ඇතිවීම නැතිවීම දැකීම කියන මේ කරලා කිරිලා ඒ නිසාම සිතේ සිතේ ඇති වූ සමාධිය හේතු කොටගෙන විදර්ශනෝපක්ලේශයි කියන මේ ධර්මයන්ද උපදින අවස්ථා. ඕභාසපීති පස්සද්ධි අධිමුක්ඛෝච පග්ගහෝ සුඛඥාන මුපට්ඨාන උපේක්ඛාච නිකම්පිච්චේ කියා දැක්වෙන ඒ දස උපක්ලේශ ධර්ම තිබෙනවා. ඒවා උපදින අවස්ථා. අපි ඒ අවස්ථාවෙන් අද අපි කතාව නවත්වමු. මීළඟ කතාවේදී අපි එතන සිට කියන්නට බලාපොරොත්තු